තෙරුවන් සරණයි සලායතනික සූත්‍රය මජ්ක්‍ධිම නිකාය බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 12 වෙනි පොතේ තුන්වෙනි කාණ්ඩයේ 594 වෙනි පිටුවේ සලායතනික සූත්‍රය චක්කුම් භික්කවේ අජානං අපස්සං යතභූතං රූපේ අජානං ආපස්සං යතභූතං චක්කු විඥානං අජානං ආපස්සං යතභූතං ඇස යතභූත වශයෙන් නොදන්නා කමින් නොදක්නා කමින් රූපයෙන් යථාභූත වශයෙන් නොදන්නා කමින් නොදක්නා කමින් චක්කු විඥානය යථාභූත වශයෙන් නොදන්නා කමින් නොදක්නා කමින් ඥානං පස්සං නොදන්නා කමින් ඥානං පස්සං කියලා කියන්නේ දැනුම දැකුමත් ඥානං පස්සං දැනගත්ත දේ අප කියන්නේ දැනුමට දැනුමත් අවබෝධඥානය කියන්නේ තමන්ට තියෙන ඒක අවබෝධයටපත් වෙනවා. තව විදිහකින් කියනවා නම් ඥානපස. දක්නා කියන්නේ තමන්ගේ තමන්ටම ඒක ප්‍රත්‍යක්ෂ වෙන එක. දන්නා කියලා කියන්නේ ඒක දැන් කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අසාධනකක් දැනුම ඥානම් පස්සම්. දැන් අපි ප්‍රතිපදා පුරන්නේ අපිට ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න. තමා තුලින්ම ඒක දකිමින් සත්‍ය අවබෝධ කරගන්න. ඒක සාන්දිටිකයි. ඒක Taman තමයි සාන්දිටික වෙන්නේ. ඒක දැනුමක් වෙන්නේ. ඒක Tamanගේ ප්‍රත්‍යක්ෂය. ඒක ජාරම් පස්සන් කියන්නේ ලොකු කතාවක්. එතකොට මේ සලායතන සූත්‍රය කියන්නේ සලායතන කියවම හැමෝම දන්නවා. ආයතන 6. සලායතන. ඇස, කන, දිව, නාසය, කය මන. ඇස කන නාසය දිව කය මන. ඇස කියන්නේ මේ මස නෙමෙයි. සලායතන කියන්නේ ආයතන. අපිට ඇස කියන ආයතනේ සකස් වෙන එකක්. මේ හැම මොහොතම සකස් වෙනවා. වර්ණයක් හැඩතලයක් අපි ඇස කියන ආයතනය ගත්තොත් වර්ණයට ප්‍රසාදවත් වෙනවා. ඒතර මේ චක්කු ප්‍රසාදය කියලා කියන. ආලෝකයක් නැති තැන අපිට වර්ණ සිතක් පහළ වෙන්නේ නැහැ. ආලෝකයට ප්‍රසාදවත් වෙනවා මේ අපේ චක්කු. මසසෙත් කියලා කියන්නත් පුළුවන්. නමුත් මෙතන ආයතනය කියලා කියන්නේ ඇස කියලා කියන්නේ මේ මස් ඇහැ නෙමෙයි. එහෙනම් මැරිච්ච කෙනාටත් මස් ඇහැ තියෙනවා පේන්නවනේ. ඒක නෙමෙයි. ආයතනය කියලා කියන්නේ අපිට අන්ධකාරයේ පේන්නේ ආලෝකයක් තියෙනකොට මේක ප්‍රසාදවත් වෙනවා. මේ ඇස ප්‍රසාදවත් වෙනවා. ඇස සෑදෙන ධර්ම. අපිට ධර්මය තුල අසන්න ලැබෙන මේ ආයතනික ක්‍රියාවලිය මෙතන නයිදන් අත්තකතම් බිම්බන් නයිදන් පරකතම් තමා විසින් හැදුවත් නෙමේ වෙන අයෙක් හැදුවත් නෙමේ මේ ප්‍රතිබිම්බේ. නහිදන් අත්තකතම් බිම්බක්. මේ සේලාතරණිය කියන්නේ ඇත්තටම මෙන්න මේක තමයි මෙතන සිද්ධ වෙන්නේ. මෙතන ප්‍රසාදයේ තුල එහෙම නැත්නම් මේ ආයතනය කියන්නේ ආලෝකයේ හැඩතලය අනුව ඒ කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බය වගේ. ගසත් ආලෝකයත් නිසා හටගත්ත සෙවණැල්ල ප්‍රතිබිම්බේ. කණ්ණාඩියට වැටෙන්නේ ආලෝකයේ තියෙන වෙලාවට තමයි ඒ හැඩතලය. අපිට කණ්ණාඩියෙන් දෙයක් පේන්නේ නැහැ කළුවරේ. අනේ ඒ වගේ මෙතනට වැටෙන ප්‍රතිබිම්බයක්. ආලෝකයත් ගසස් නිසා හටගත්ත සෙවණැල්ල වගේ. තින සංගති පස්සෝ කියන්නේ. ඒ තින සංගති පස්සෝ කියන ක්‍රියාවලිය තමයි ආයතනයේ ඇදෙන ක්‍රියාවලිය. ඒ කියන්නේ චක්කු විඥානය. සූත්‍ර තුල පෙන්වන්නේ චක්කුම් බික්කවේ අජානං ආපස්සං යතබෝතං. අසත් යතබූත වශයෙන් නොදක්නා කමින් නොදන්නා කමින්. තර රූපේ අජානං ආපස්සං යතබෝතං. ඒක යථාකාරයේ නොදක්නා කමෙන් නොදන්නා කමෙන් චක්කු විඥාන අජානං ආපස්සං යථාභූතං ඒ යථාභූතං කියන්නේ හැදෙන ආකාරයේ සත්‍ය නොදන්නා කම අජානං මෙතන ජානං නෙමෙයි අජාන පස්ස නෙමෙයි ආපස්ස එතකොට හොඳටම පැහැදිලි දැන් මෙතන කතා කරන්නේ යථාභූත ආකාරයේ හැදෙන හැටි දැකීම නෙමෙයි ඒ චක්කුම් බික්කවේ අජාන ආපස්සං යථාභූතක් කියන්නේ ඇස යථාභූත වශයෙන් හැදෙන ආකාරයේ නොදන්නා කම නොදක්නා කමින් කියන්නේ. රූපේ යථාභූත වශයෙන් හැදෙන ආකාරයේ නොදන්නා කමත් නොදක්නා කමත්. චක්කු විඥානේ ඒ නිසා දැනගත්ත ඇසේ විඥානේ. ඒ කියන්නේ චක්කු විඥාන සිත. ඒ කියන්නේ වර්ණ සිත. මේ මොහොතේ ඔබට සිතක් පහළ වෙනවා. උපමාවක් විදිහට අපි නිතරම කියනවා පොත දකින සිත ඒ ෂණේම හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි ඒක ධර්මය දන්න කෙනා දැනගත්ත කෙනා ඒ දර්ශන ඥානෙ ඇති කෙනා ඒ යථාභූත වශයෙන් දකිනවා. එහෙම දෙයක් බාහිර මේ හතගත් දේ සත්‍ය දකිනවා. ඒ අර අසෘතවත් පු탁 ජන කෙනා අර මෝහ ගන අන්ධකාරයේ ඉන්න කෙනා ලෝකේ ඇත්ත කරගෙන ඉන්න කෙනා. එතකොට ඒ ඒ කෙනා එක යථාභූත දකිමක් නැහැ. අන්න ඒකයි අජානං ආපස්සක් කියන්නේ. සාමාන්‍ය කෙනෙක් ඕනම සත්වයක් ඕනම ආගමක් අදාළ නැහැ. සාමාන්‍ය සත්වය ගත්තත් තිරිසන් සත්ව ගත්තත් ලෝකේ ඇත්ත කරගෙන තමයි ඉන්නේ. යමෙක් ලෝකේ ඇත්ත කරගෙන ඉන්නවා කියන්නේ ඒ සාමාන්‍ය පේන දේ ඇත්තයි කියලා හිතාගෙන ඉන්නවා. එයා එතන ඉන්නේ අජහනං ආපස්සක් යථාපත. ඒක හැදෙන ආකාරය ගැන දන්නේ නැති කෙනා. අපි ඊගාව කොටසට આવොත් තස්ස සාරතස්ස සංයුත්තස්ස සම්මුලහස්ස ආසාදානානුස්පස්සිනෝ විහර විහරතෝ ආයති පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡanti තස්ස සාරතස්ස සංයුත්තස්ස සම්මුලහස්ස අසත් රූපයත් ඇසේ විඥානේ ආදීෙහි ඒ සාරතස්ස කියන්නේ තදින් ඇලුනා වූ එළඹුණා වූ ඒ නිසාම බැඳුනා වූ තස් තස්ස සාරතස්ස සංයුත්තස්ස සම්මුලාස්ස සම්මුලාවටපත් උනා වූ ඒ කියන්නේ ඒ ඇසත් රූපයත් ඇසේ විඥාණයටත් සාරතස්ස තදින් ඇලුනාහු ඒ නිසාම බැඳුනාහු සම්මුලාවටපත් උනාහු රවටුනාහු ඒ නිසාම මුලාව ආසාදානුපස්සන ආසාදානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡanti අන්න එයින් ලැබෙන ආස්වාදයම බලමින් පංච උපාදානස්කන්ධය ඒ කියන්නේ නැවතත් පංච උපාදානස්කන්ධයම හට ගන්නවා. තස්ස සාරතස්ස සංයුත්තස්ස සම්මුලස්ස අස්සාදානුස්සනෝ විහෙරතෝ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡanti. මේක සාරවත් කියලා දකිනවා. තස්ස සාරතස්ස සංයුත්තස්ස සම්මුලා ඒතර මුලා වෙලා අසත් රූපයත් ඇසේ විඥානයත් ඒ කියන්නේ මේ ඇස රූප ඇසේ විඥානය කියන්නේ චක්ක විඥානය කියන්නේ ඇසට එන්නේ ආලෝකයක් කියලා නක් ඒ නිසා හටගත්ත ප්‍රතිබිම්බය කියන්නේ එතන පොතක් මේසයක් කියන සම්මුති ප්‍රඥප්ති කතාවක් නැහැ. එතන චක්ක විඥානය ආයතන විඥානයට එහෙම අවබෝධයක් නැහැ. එතන තියෙන්නේ හැඩතලයක් හඳුනාගන්නේ මනෝවිඥාණයෙන් තමයි. මෙතන ස්පර්ශ වෙනවා චින්න සංගති පස්සෝ මේ චක්කු විඥානය අසත් රූපයත් ඇසේ විඥානය නිසාට ගත්ත ප්‍රසාදේ ස්පර්ශ වෙනවා මනෝ විඥානට අන්න මනෝ විඥාණයෙන් තමයි ඒ අවබෝධය ඇති වෙන්නේ මෙතන අපි එහෙම වෙන් කළ කතා කරාට මෙතන ඔබට එන්නේ අරමුණක් සිතට එන්නේ අරමුණක් ඒ අරමුණ එන මොහොතේම ඒකේ සත්‍ය දකීමක් තමයි ඒ රැවටීමද සත්‍ය දැකීමද කියන එක ඔබ ඇස් වසාගෙන සිටින විට දැස් අරලා බලන විට ඒ එක සිතක් ඉපද නිරුද්ධ වෙනවා කියන එක. නැවතත් දැස් වහගත්තා වගේ. ඒ කියන්නේ ඔබට ඒ අවබෝධ කරගන්න පහසුවට එහෙම අපි පැහැදිලි කරේ. ඒ කියන්නේ ඔබ මේ මොහොතේ එක සිතක් ඉපද නිරුද්ධ වෙන්නේ. ඊගා මොහොතේ තව සිතක් ඉපද නිරුද්ධ වෙන්නේ. එක් මොහතක එක සිතයි ඉපද නිරුද්ධ වෙන්නේ. හැබැයි ඒක අවුත්ත සම්භූතානං උත්තාන බවස පෙර නොතිබීමටගෙන ඉතුරු නැතුම නිරුද්ධ වෙනවා. පවතින සිතක් නෙමෙයි. එතකොට මේ සිත මේ එන අරමුණ අරමුණ තමයි සිත කියන්නේ. ඒ අරමුණ තමයි ඇත්තටම මේ ප්‍රසාද. අසත් රූපයත් ඇසේ විඥානයත් අතින්න සංගතිපස්සෝ. එතනම ඒ දැනගන්නේ පුටුව කියන එක ඒ ආයතන විඥානය නෙමෙයි. ආයතන විඥානය කියන්නේ හැඩතලේ පමණයි. කිරණ පමණයි. පටික සම්පස්සේ කියන්නේ ඒ චක්කු විඥානය. අධිවචන සම්පස්සේ කියන්නේ එතනි හැදෙන සම්මුති ප්‍රඥප්තිය. මේ සංඥා පෙර සංඥා සමග පෙර යම් සංඥාවක් තිබුණා නම් මේ මොහොතේ මේන සංඥාව හසවන ඒ ඒ සංඥාවම මේ සංඥාව බවට පත් වීම අපි කියනවා පෙර මතකයෙන් ගලපලා බලනවා කියලා. නමුත් ඒ සංඥා මේ සංඥා යම් මේ මොහොතේ ඔබට එනවනම් යම් සංඥාවක් ඒ සංඥාව කියන්නේ ඒ විඳින දේ දැනගෙන සංඥාව. සංඥාවෙන් දැනගත දේ වේදනාවේ ඒ ස්පර්ශය කියන කාරණාව ගත්තොත් පටිගේ එන්නේ හැඩතලේ අදිවචන සම්පස්සේ කියන්නේ සිතුවිලි ඒ නිසා හටගත්ත අදිවචනේ. ඒ ආකාරයේ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති කල්හි ඒ ආකාරයේ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති අදිවචන සම්පස්සයක් හටගන්නේ. අපිට සිතුවිල්ලක් හටගන්න. පොත කියන එක ඇතුණේ කොහොමද? එතකොට ආවේ හැඩතල. චක්කු විඥානේ ස්පර්ශ වුණේ හැඩතලයක්. ඒක තමයි විඳීම. ඒක තමයි සංඥාව දැන ගැනීම. විඳපු දේ දැනගන්නේ සංඥාවකින්නේ. ඒක තමයි ඊට කලින් ඒ තිබුණු සංඥාව මතුවීම. ඒ කියන්නේ අර හැඩතලයට ශබ්ද එකතු වීම. මෙතනදිත් ඒ හැඩතලය ආවොත් ඒ ශබ්දේම ඉස්මතු වීම. අප පොත කියන එක ඉස්මතු වෙන්නේ මේ විදිහටයි. ඒක යථාභූත දකින්න කෙනායි ස්වභාවයෙන්. හැබැයි මේ කතා කරන්නේ සාමාන්‍ය රවටන කෙනා. රවටන කෙනා පොත බාහිර මේන හැඩතලේ පොත කියන එකට බාහිර තියනවා කියලා රැවටෙනවා. එයාට යථාභූත ඥානෙ නෑ. සත්‍ය දකින්නේ නෑ. එයා හෙන හැඩතලේ බාහිර ලෝකයේ ඇත්ත කරගෙන ඉන්නේ. බාහිර තියනවා කියලා හිතන්නේ. නමුත් අපි මේ විදිහට හිතින් හදාගෙන මේ සංඥා මේ සංඥා එනකොට අපි විසින් හදාගත්ත දෙයක් තමයි දකින්නේ. ඒ කියන්නේ පොත කියන දේ අපි දකින්නේ. පොත කියන එකක් බාහිර නෑ. ඒක සිතුවිල්ලක්. ඒක සංකාරයක්. ඒකයි මෙතන වේදනා සංඥා සංකාර. සංකාර කියන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. චිත්තයක්. එහෙනම් ඒ සංකාර තමයි ඒ විඥානය. මනෝ විඥානය. මනෝ විඥානයට බාහිරට එන්න බෑ. මනෝ විඥානය තමයි සංකාරයේ මේ පොත කියන එක හදන්නේ. ඒක බාහිර තියෙන දෙයක් නෙමෙයි. අපි අසුරු කරන්නේ අපි මනෝ විඥානය. අපි බාහිර තියෙන දෙයක් නෙමෙයි. නමුත් අපි රැවටෙනවා නම් ඒ අර සත්තුන් වගේ සතා සිව්පා වගේ ඒ මොහොතේ මේක බාහිරයි කියලා අපි රැවටෙනවා. ඒ රැවටීම තමයි විඥානයේ බාහිර උපාදාන වීම කියන්නේ. ඒ කියන්නේ පොතක් බාහිරින් හමු වීම, මහ භූත වලට ගැට ගැසීම. චත්තාරෝච මහ භූතහන චතුන්නංච මහ භූතහන උපාදාය රූපං රූපං වදේති කිය. බාහිර හතර මහ භූත මේ අපි හිතින් හදාගත් උපාදාය රූපය කියලා අල්ලා ගැනීම, ගැට ගැසීමයි. අන්තෝ ජටා බයි ජට බාහිරට ගැට ගැසීම. ඒ නිසා තමයි රැවටීම. ඒ නිසා තමයි බාහිර පොතක් තියෙන එක සාමාන්‍ය පෘථග්ජන කෙනෙක්ගේ මිත්‍යා දෘෂ්ටික භූමියේ පොත සත්‍ය වෙලයි ඉන්නේ. ඒ නිසා සැප දුක් වෙනවා කියලා හිතනවා බාහිර පොත් බඩු මුට්ටු වලින් සැප දුක් වෙනවා කියලා හිතනවා. ඒ නිසායි දුක ඇති වෙන්නේ. බාහිර එහෙම දේවල් තියෙනවා ඒ දේවල් වලින් දුක වෙනවා කියලා හිතනවා. මෙන්න මේ කතාව තමයි මේ පැහැදිලි කරන්නේ. අසත් රූපයක් දැන් තස්ස දෙවනි සූත්‍රය අපි දැක්කේ සලායතනික සූත්‍රවල තස්ස සාරතස්ස සංයුත්තස්ස සම්මුලහ අසාදානු පස්සිනෝ විහෙරතෝ ආයති පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡanti අසත් රූපයත් විඥාන ආදීෙහි ඒ හටගත් චක්කු විඥානය ආදී හටගත් ප්‍රතිබිම්බේ එහෙම කිව්වොත් ඒ එනිසාම බැඳුනා වූ එනිසාම මුලා වූ සම්මුලා වූ සංයුත්තස්ස සම්මුලස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතෝ එයින් ලැබෙන ආස්වාදයේම එතනින් බාහිර ඒ දෙයක් තියනවා කියලා ගත්ත ගැනීම නිසා ඒකට සම්මුලා වීම රැවටීම තස්ස සාර තස්ස ඒක හොඳයි සාරයි කියලා ගැනීම ඇලීම ඒ නිසාම ආස්වාදේ ඒ දෙයක් තියෙනවා කියලා ගත්ත ගමන්ම එතන තියෙනවා ඒ නොදැකීම ආස්වාද ආදීන නිසා නොදැකීම නිසාම දෙයක් තියෙනවා කියලා ගන්න. එතකොට එතන බාහිරයේ හැඩතලේ සත්‍ය දකින්න තැන ඒ පොතක් බාහිර හමු වෙන්නේ අන්න ආදීනෝ දකින්න. මේක සිත හැදෙන හැටි දකින්න. ඒතර නිස්සරණේ සිද්ධ වෙන්නේ ඒ සිතේ මිදීම සිද්ධ වෙන්නේ ආදීනෝ දැක්කොත් පමණයි. නැත්තම් මේ හැඩතල එනකොටම ඒක අසාධ්‍ය ඒක ඒකට ඇලීම ඒකට ඇලීම ඒකට බාහිර හමු වීම ඒක දැක්කේ නැත්තම් සත්‍ය දැක්කේ නැත්තම් ආදීනව දැක්කේ නැත්තම් අන්න එයා හැනවා ඒක සාරයි කියලා හිතාගෙන ඒකේ උපාදානේ උපචේ ගච්ඡanti ඒක ඒක අල්ල ගැනීමට ලක් වෙනවා ඒක තමයි මෙතන පෙන්වන්නේ පංච උපාදානස්කන්ධ උපචයන් ගච්ඡanti කිය. දැන් එතකොට බාහිර ඇත්ත කරගත්තා කියන. ඇත්ත වෙන ආකාරය මේ සලායතනක සූත්‍රයේ එන අරමුණ සලායතනයේ හැදෙන අරමුණ සත්‍ය කර ගැනීමයි පෙන්වන්නේ. තස්ස කාය කායිකාපි දරතා. තස්ස කායිකාපි දරතා පජන්ති. චේතසිකාපි දරතා පජන්ති. පජන්ති කායිකාපි පරිලාහ පද්ධන්ති චෛතසිකාපි දරතා සත් සන්තාප සත්තාපා සන්තාපා කායිකාපි පරිලාහා පච්චඩ්ඩහන්තේ චෛසා චේසිකාපි පරිලාහා පඩ්ඩන්තන්ති සු කායික දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදේති දැන් මේ සූත්‍රේ පෙන්වන තැන බැලුවොත් තස්ස කායිකාපි දරත වඩ්ඩන්තේ කියන වචනය. එතකොට චේසිකාපි දරත වඩ්ඩන්තේ කායිකාපි පරිලාහ වඩ්ඩන්තේ චේසිකාපි සන්තාපා කායිකාපි චේසිකාපි සන්තාපා කායිකාපි පරිලාහ වඩ්ඩන්තේ චේතසිකාපි පරිලාහා වජ්ජන්තේ සෝ කායක දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදේති එබඳු ඒ පුජ්‍යලයාට ඔහුගේ කායික විඩාව වැඩෙත් තස්ස කායිකාපි දරතා පජ්ජන්ටන්ති ඒකයි ඒ වචනේ කිව්වේ චේතසිකාපි දරතා පජ්ජන්ති අන්න චෛසික විඩාව වැඩෙත් එබඳුයේ පුජ්‍යලයාට ඔහුගේ කායික විඩාව වැඩෙත්, චේසික විඩාව වැඩෙත්, කායික තැවිලි වැඩෙත්, කායිකාපි පරිලාහ පඩ්ඩන්ති. චේසිකාපි පරිලාහ පඩ්ඩන්ති. චේසික තැවිලි වැඩේ, කායික දැවිලි වැඩේ. චේස් චෛසික දැවිලි වැඩේ. ඒ නිසා ඔහු කායික දුකටත් චෛසික දුකටත් පත්වේ. එතකොට මේ බාහිර දෙයක් තියනවා කියලා ගැත්ත ගැනීම නිසා ඒකට රැවටීම නිසා ඒ කෙනාගේ කායික බාහිරිනුත් ඒකට ඇලෙනවා ඒකට ගැටෙනවා එතර ආස්වාද ආදීන සිද්ධ වෙනවා ඒ වගේම ඒ නිසා හටගත් සිත තුලින් ඒකට ඇතිවන කැමැත්ත චෛතසික චෛතසික ඒකට කැමැත්ත තණ්හාව ඒකට බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් ඒකට ඇලෙනවා. ඒකට තණ්හා උපදිනවා. ඒකට ඇලෙන ගැටෙන ස්වභාවය රාග, දේශ, මොහ සිත් හට ගන්නවා. ඒකට ඒ ඇලීම බාහිර දෙයක් ඇත්ත කියලා ගැනීම නිසා ඒ සිදුවන ඒ පරිලාහය ඒ කියන්නේ දැවීම ඒ ඒ විඳීම ඒක නිසා හටගත්ත ඒ අල්ලා ගැනීම නිසා ඒක මම මගේ කරගත්තකම. පොත තියෙනවා පොත මගේ වීම. එතකොට පොතත් මගේ වීම තුළ මම මගේ මගේ ආත්මය කියන ඒ ඒ දෘෂ්ටි ඇතිවීම ආත්ම දෘෂ්ටි ඇතිවීම පොතට හිමිකාරයක් ඇතිවීම ඒ මම මගේ මගේ ආත්මය තණ්හා මාන දිට්ඨිය ඇතිවීම ඒට තණ්හාව ඇතිවීමයි ඇලීම කියන්නේ රාග දේශ මොහ කියන්නේ එකම ස්වභාවයක් ඒකමයි තණ්හාවේ ස්වභාවය. තණ්හාව ඇති වෙන්න බාහිර දෙයක් තියෙන්න ඕන. තියෙනවා කියලා ගත්ත කමටයි. එතකොට ඒ නිසාමයි තණ්හාව කියන එක හටගන්නේ. එතකොට බාහිර රූපේ මේ මොහොතේ අරමුණ සත්‍ය වීම නිසායි ඒ මොහොතේම තණ්හාව උපදින්න හේතු වෙනවා. ඊට පස්සේ ඒක උපචය ගච්ඡanti ඒ කියන්නේ ඒක එකතු වීමක් වෙනවා. ඒක උපාදාන වීමක් වෙනවා. මේ ඇත කියලා ගත්ත නිසයි ඒ යථාභූතය දැක්ක නොදැක්ක නිසයි මේ රැවටීම කියන තැන සිද්ධ වෙන්නේ. ඉතින් මේක ලෞකික පෘ탁ජන භූමිය, මිත්‍යා දෘෂ්ටික භූමිය, පරිලාහය සිද්ධ වෙන ආකාරය. එතකොට අපි කායික විඩාවෝ පරිලාහ මේව සිද්ධ වෙන්නේ මෙන්න මේ රැවටීම නිසයි. තස්ස කායික අපි දරත ඒ දරතේ ඒ දැවීම ඇති වෙන්නේ. පජ්ජාන්තේ මේක ඒ කායික පීඩාව ඇති වෙන්නේ. ඒක දුකට වැටෙන්න හේතු වෙලා තියෙනවා. තියනවා කියලා ගත්තකා. චේසිකාපි දරතා පජ්ජන්ති. ඒ කියන්නේ සිතුවිලි ඒ චේතන සිතුවිලි. ඒ තුලත් විඩාවක්, ඒ තුලත් ඇලීමක්, ඒ තුලත් ඒක ඒක ග්‍රහණය වීම නිසා සිතුවිල්ල තුලින් බැඳීම ඒ ඒ ඒ චෛසික දරතා පඩ්ඩන්ති කියන එක ඒ වගේමයි කායික පරිලාහ පද්ධති. ඒ වගේමයි චෛසික පරිලාහ පද්ධති. එතකොට කායික පරිලාහ. එතකොට චෛසික සන්තාප කායිකාපි. කායිකාපි පරිලාහ පද්ධති. එතකොට සෝ කායික දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදේති. එතකොට මේ අල්ලා ගැනීම නිසා තමයි බැඳීම නිසා පටිසංවේදී වීම නිසා තමයි එතකොට මේ දැවීම සිද්ධ වෙන්නේ මේ පරිලාය සිද්ධ වෙන්නේ එතකොට මේ තණ්හා මාන දිට්ඨි කියන එක ඇති වෙන්නේ එතකොට මම මගේ මගේ ආත්මය කියලා ගත්ත ඒ ආත්ම දෘෂ්ටිය ඇති වෙන්න හේතුවයි මේ ආත්ම දෘෂ්ටියක් මිසක් ආත්මයක් කියලා එකක් නැහැ පොත ඇත්ත වීමමයි මෙතර කෙනෙක් හමු වෙන්න හේතු වෙලා තියෙන්නේ එතන ආත්මීය කෙනෙක් කියලා පනවන කෙනෙක් නැත්තම් මේ හම්බ වෙන්නේ නැහැ. දැන් මේ සූත්‍රයේ තියෙනවා මේකේ මේකේ අපි කතා කරේ දැන් යථාභූතව නොදකින කෙනා. මිත්‍යා දෘෂ්ටික භූමියේ බාහිර ඇත්ත කරගෙන දුක් විඳින ආකාරය. නමුත් මේකේ අනිත් පැත්තට බැලුවොත් මේකේ සත්‍ය දකින්න තැන. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි මේන අරමුණේ සත්‍ය දැකීම තුළ මිදීම සිද්ධ වෙනවා. එතන මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියට එන ආකාරය තුළ සත්‍ය දකින කෙනෙක්ට තමයි බාහිර ලෝකයේ ඇත්ත කරගන්න විනීය ලෝකයේ අවිද්‍යාව දෝනසන කියන තැනට එනවා කාය කායනුපස්සේ විනීය ලෝකේ කාය කායනුපස්සේ විහෙරති ලෝකේ ඇත්තක් නොවන බව දකින කෙනා විනීය ලෝකේ කාය කායනුපස්සේ විහෙරති කාය ඇත්ත කරගන්නේ කාය මිදින ආකාරයට දකින කෙනා අනේ කෙනා තමයි සත්තානම විසුද්ධියයි ඒකේ සත්‍ය දකින්න තැන දුක්ඛ දෝමනස්සානාගත ගම ඥාය සබ්දිගම නිබ්බාන සත්‍ය කියලා කියන තැනට එන්නේ. එතකොට දුකින් මිදීම සිද්ධ වෙන්නේ. එතකොට ඒද කෙනායි උපාදානේ මිදෙන සීලේ. ආර්යකාන්ත සීලේ. එතකොට මේක බැලුවොත් සූත්‍රය මෙන්න මෙහෙම තියෙනවා. චක්කුංච කෝ භික්කවේ ඥානම් පස්සං යථා භූතං. රූපේ ඥානම් පස්සං යථා භූතං. චක්කු විඥානං ඥානං පස්සං යථාභූතං. චක්කු සම්පස්සං ඥානං පස්සං යථාභූතං. එතකොට අසත් රූපයත් ඇසේ විඤ්ඤාණත් සාතගත්ත චක්කුංචකෝ භික්කවේ ඥානං පස්සං යතව රූපේ ඥානං පස්සං යතව චක්කු විඤ්ඤාණ ඥානං පස්සං යතව මේ අසත් රූපයත් ඇසේ විඤ්ඤාණය ඥානං පස්සං යතව සත්‍ය දකින්න කෙනා යථාභූත ඥානය ඇති කෙනා එතකොට චක්කු සම්පස්ස ඒ කියන්නේ ඇස නිසා ඒ ඒ හටගත් දැන ගැනීම අර පොත හටගත් දැන ඒ සම්පස්සේ චක්කු සම්බ්‍රජානම් පස්සන් යථාභූත යම් කිසි කෙනෙක් ඇස හරියාකාරව යථාභූත වශයෙන් දකිනවා නම් අනිත්‍ය වශයෙන් ඒ හැදෙන ආකාරය දැකලා මිදෙනවා නම් රූපේ යථාභූත වශයෙන් දකිනවා නම් ඒ වගේම චක්කු විඤ්ඤාණයත් යථාභූත වශයෙන් දකිනවා නම් ඒ වගේම ස්පර්ශය වේදනා යථාභූත වශයෙන් දකිනවා නම් එබඳු පුජ්‍යලයා ඒ ආදීනව දකිමි වාසය කරන්නා වූ ඒ භික්ෂුව අපචයන් ගච්ඡන්ති එකතු කරන්නේ නැති අස්කරන පංච උපාදානස්කන්ධේ අර පංච උපාදානස්කන්ධේ මිදෙන සීලය රකින ශික්ෂා ශික්ෂණයක් පෙන්වනවා කියන්නේ පංච උපාදානස්කන්ධ වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයෙන් මිදෙනවා කියන එක. චක්කුං චක්කෝ භික්ඛවේ ඥානං පස්සං යතා භූතා. රූපේ ඥානං පස්සං යතා භූතා. චක්කු විඥානං ඥානං පස්සං යතා භූතා. චක්කු සම්පස්ස ඥානං පස්සං යතා. ඥානං පස්සං දැකලා සත්‍ය දකිමින් දැනගැනීමෙන් දැකීමෙන් ඒක දැකීමක් බවට පත් ඇත්ත දකිනවා කියන්නේ. අන්න එතනයි යථාභූත සත්‍ය දකිනවා. ඥානං පස්සං යථාභූතං. චක්කුංචකෝ භික්කවේ ඥානං පස්සං යථාභූතං. එතකොට ඇස යථාභූත ඥාණයෙන් දකිනවා. රූපේ යථාභූත වශයෙන් දකිනවා. ඥාණයෙන් දකිනවා. රූපේ ඥානං පස්සං යථාභූතං. චක්කු විඥානේ ඥානං පස්සය තව මෙතන අර අජානං ආපස්සානං නොදකින කෙනා බාහිර රූපය ඇත්ත කරගත්තා පොත හම්බුණා. නමුත් මෙතන පොත හම්බ වෙන්නේ පොතක් බාහිර නැති බව. ඒක සිතින් හදාගත්ත සම්මුතිය ප්‍රඥප්ති බව. අන්නේ සත්‍ය දකින්මයි ඥානම් පස්සන් යථාභූත. මේක හැදෙන හැටි යථාභූත ඥානෙ. දකින්න කෙනා. එයාට බාහිර පොතක් හම්බ වෙන්නේ එන අරමුණේම මේ දකින්න ඕනේ. සවිතක්ක සවිචාර සමාධියක් කියලා පෙන්වන්නේ. අනේ කෙනා ඒක සත්‍ය දැකලා එතනම මේ දෙනවා. එයාට රූපේ ඇත්ත වෙන්නේ නාමය ඇත්ත වෙන්නේ නැහැ. නාම රූප ගැට ගැසීමක් සිද්ධ වෙන්නේ නැහැ. එකේනයි මිදුනීම උපාදානය සිද්ධ වෙන්නේ නැහැ. පොතක් බාහිර හම්බ වෙන්නේ නැහැ, සිතේ හම්බ වෙන්නේ. පොතෙන් මිදෙනවා. ඒකනට උපචයක් නැහැ. ඒකනට රැස්වීමක් නැහැ. පොතක් පොතක් නිසා තියනවා කියලා ගත්ත ගැනීමක් නැහැ, තණ්හාවක් නැහැ. රාග දේශ මොහ සිත් පහළ වෙන හේතු නැහැ. අන්න. ඒතර කර්මයට ඉඩක් නැහැ. කර්ම සිතකට ඉඩක් නැහැ. කර්මය පනවන්න බෑ. අන්න ක්‍රියාසිතක් තමයි හමුවන්නේ. එතකොට තස්ස කායිකාපි දරතා පහියන්ති. චේතසිකාපි දරතා පහියන්ති. කායිකාපි සන්තාපා පහියන්ති. චේතසිකාපි සන්තාපා පහියන්ති. කායිකාපි පරිලාහ පහියන්ති. චේතසිකාපි පරිලාහ පහියන්ති. සෝ කාය සුකම්පි චේතෝ සුකම්පේ පටිසංවේදේති පහියන්ති එතකොට මෙතන ප්‍රහාණය වෙනවා ඒ භික්ෂුවගේ කායික විඩාව ප්‍රහීන වෙත් චෛසික විඩාව ප්‍රහීන වෙත් අන දුකෙන් මිදෙනවා මේ සත්‍ය දකින්න තැන කායික තැවිලි ප්‍රහීන වෙත් චෛසික තැවිලි ප්‍රහීන වෙත් කායික දැවිලි ප්‍රහීන වෙත් චෛසික දැවිලි ප්‍රහීන වෙත් ඒ භික්ෂුව කාය සුඛය චෛසික සුඛයත් වෙදී ඒ භික්ෂුව කියන්නේ මේ සීලය රකින්න කෙනා. ඒ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය කළ මිදෙන කෙනා. ඒ කෙනාට බාහිර දෙයක් හමු වෙන්නේ නැහැ. ඒ කෙනා එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා. ඒතර ඒ භික්ෂුව කියන්නේ ඒ සීලය රකින්න කෙනා. ඒ සිතට එන අරමුණේ සත්‍ය දකින්න කෙනා. එයා තමයි භික්ඛු කියන්නේ. සමන සූත්‍ර, භික්ෂු සූත්‍ර වෙනම පෙන්නනවා මේ කාරණා. සිතට එන අරමුණේ සත්‍ය දකින්න කෙනා ශ්‍රමණ කියලා කියන්නේ. ඒතර භික්ෂුවක් වෙන්නේ එලෙසේ. සිත තුළින් සත්‍ය දැකලා මිදෙන තැනයි භික්ෂුව ඉන්නේ. ඒ භික්ෂුව කියන්නේ එතකොට මේ සිතේ සත්‍ය දකින කෙනා භික්ෂුවක් වෙනවා. ඔබ ඔබට එන සිතේ අරමුණේ දකින්නවනම් අරමුණේ දැකලා සත්‍ය දැකලා මිදෙනවනම් අපි මේ පෙන්න ප්‍රතිපදාව තුළ ඔබ කටයුතු කරනවනම් ඒ සිතට එන අරමුණේ සත්‍ය දකින්නවනම් ඔබත් මේ ආර්යයන් වහන්සේලාගේ ඒ මාර්ගයට එනවා. ඒ කියන්නේ උපාදානේ නොවන සීලයක් රකින්නවා. ඒක තමයි බුදුන් වහන්සේ ලෝකෙට ලෝකෙට හෙළි කරන ධර්මයේ තුල බුදුන් වහන්සේ පෙන්වන සීලේ ආර්යකාන්ත සීලේ උපාදානේ ස්කන්ධයේ උදේවැය දකින්න සීලේ එයයි මේ ආර්ය භූමිය තුළ මේ නිවන් මඟ කටයුතු කරන කෙනෙක් සිතට එන අරමුණේ සත්‍ය දැකීම තුළයි ඇත්තම සැබෑ බෞද්ධයෙක් වෙන්නේ. භවය ඇත්ත කරගන්නේ පොත කියන භවේ ඇත්ත වෙන්නේ නැහැ. භව නිරෝධයට යනවා. බෞද්ධයෙක් වෙනවා. ඒ මොහොතේම සිතට එන හැම අරමුණකම එන තැනම දකින්නවා කියන කෙනා සැබෑ බෞද්ධයෙක්. ඒතර ඒ කෙනා දකින්න යථාභූත ඥානි. එතනට යථාභූත ඥානයේ කෙනා දකින්න අවබෝධයක් තියෙනවා. කෙනා දැනගන්න ඕනේ. බාහිර එහෙම දෙයක් නැති බව. ඒකේ මේ වගේම දැනගන්න ඕනේ. ඒක සිතකමයි සකස් වෙන්නේ කියලා. එතකොට දැනගන්න ඕනේ බාහිරත් එහෙම සිතක සකස් වෙන දෙයක් නැහැ. ඒ වගේම සිතකත් එහෙම දෙයක් නැහැ. එතකොට අන්නේ කෙනාට තමයි මේක දරතාවක් එන්නේ. දැවීමක් එන්නේ. කායට මේක බාහිර දෙයක් තියෙනවා කියලා ගත තැන ඇලීමක් තියෙනවා. එතන විඩාවක් තියෙනවා. එතන කම්පනයක් තියෙනවා. එතන තණ්හාවක් තියෙනවා. දරතයක් තියෙනවා. අන්නේ සියල්ලේ මිදෙන තැනයි සාන්ත සුවයකටපත් වෙනවා. අසකර දිව නාසය කය මන කියන මේ ආයතන හරහා එන ඒ සියලු අරමුණු වලින් මිදෙනවා. ඒ මිදීම තුළ ශබ්දයට කම්පණය වෙන්නේ එතකොට වර්ණයට කම්පණය වෙන්නේ එතකොට ඒ ගන්ධයට රසට ඒ කිසිම දෙයකට හරයක් නැති තැනට යනවා කම්පනයක් නොවන තැනට යනවා අන්න එතන මිදීමක් තියෙනවා අනේ මිදීම තුළ මේ සත්‍ය නොවීම තුළ ඒ සියල්ලේ මිදෙන ඒ සත්‍ය දකින්නත් ඒ අකම්පිතයි අටලෝ දහමින් කම්පා නොවන ගුණේ තියෙනවා අකම්පිතයි ඒ කියන්නේ සියල්ලෙන් මිදෙන තැන සාන්ත සෝය කියන්නේ ඒ නිසා හටගත්ත දැවිලි, තැවිලි, විඩාව, දරතේ නැති වෙලා යනවා. මනසටත් නෑ. මනසටත් මහා සහැල්ලුවක් දැන්. ඇයි? එහෙම ලෝකයක් තියෙනවා කියලා මේ මගේ මේ මගේ දේවල්, මේ මගේ ගෙදර, මේ මගේ වේවා මේ මේ මේ මගේ මට තියෙන දෙයක්. මේ ගස මම දකින්න මගේ වෙලා. ඒතර මේ හැමදේම මගේ කරගෙන මගේ කරගෙන මේ පොත පොත කියනකොට මේ පොත් කියලා දෙයක් මට තියෙනවා. මට තියෙනවා මේ මීර කියලා දෙයක් තියෙනවා හඳ කියලා දෙයක් තියෙනවා මෙහෙම හැමදේම ගඟ කියලා දෙයක් තියෙනවා ඔක්කොම දන්නවා දන්නවා කියන්නේ දැනුමක් දැනුමක් කියන්නේ එහෙනම් මම හදාගත්ත ලෝකේ මගේ ලෝකේ එහෙනම් මගේ ලෝකේ මම අල්ලගත්ත ලෝකේ ඒක සිතින් අල්ලගෙන තියෙන සිතින් අල්ලගෙන තියෙන අපි සිතුවේ සිතවිලි වලින් අපි රැවටිලායි අපි රැවටිලා අපි ධර්තයකට විඩාවටපත් කරලා අපිට ලෝකයක් තියෙනවා අපි මේ හැඩතල වලට නම් දීලා හදාගත්ත චිත්ත ලෝකයක අතරමං වෙලා ඉන්නවා ඒක අපි කිව්වේ අපි දුක් විඳින්නේ මනසෙන්. අපි දුක් විඳින්නේ සිතින්. අපි බාහිරන දුක් විඳිනවා සිතින් දුක් අන්තෝ ජටා බහි ජටා. ජටායි ජරිතා ප්‍රජා. මේ ප්‍රජාවම ඇතුළත් පිටතත් ගැට ගැසීමෙන් ඒ දුකෙන් දුකටපත් වෙලා ඉන්නවා. අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නවා. අන්තෝ ජටා බහි ජටා ජටාහි ජටිතා ප්‍රජා. තන්තං කුච්චම ගෝතෝ මි කෝයිමං විජටේ ජට. කවුද ස්වාමීනි මේ ගැට ලියන්නේ කියලා ඇහුවේ අන්න ඒකයි. ජටා සූත්‍රය පෙන්වන්නේ. එතකොට මේ ගැට ලියන්නේ සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤු. ඒ නරෝ කියන්නේ භික්ෂුවක් මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන සීලේ රකින්නවා නම් සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤු. චිත්ත පඤ්ඤන්ති භාව සිතත් ප්‍රඥාවක් වැඩෙනවා. ආතාපි නිපකෝ බික්කු අන්නේ නිපක බික්කු. ඒ කෙලෙස් තවන වැර ඇති නිපක බික්කු. ඒ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන ඒ කෙලෙස් තවනවා කියන්නේ කෙලෙස් වලට ඉඩක් නැහැ. කෙලෙස් හටගන්නේ ඒ අරමුණ එතනම මිදෙනවා. අන්න කෙලෙස් තවන වැර ඇති නිපක බික්කෝ. අන්න එයා තමයි මේ ජට ලිහන්නේ. එයා තමයි දුකෙන් මිදෙන කෙනා. බාහිරයට දුකක් නැහැ. සිත තුළ දුකක් නැහැ. සියලු දුකෙන් මිදෙනවා. අන්න අන සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤ චිත්තම් පඤ්ඤන්ත භාවය ආතාපි නිපකෝ බික්කු කෝයිමං විචටේ ජට අන්න සියලු බාහිරත් ගැට ගැහිලා නැහැ සිතිනුත් ගැටගැලා නැහැ. බාහිරත් පොත් කියලා දෙයක් හම්බෙලා නැහැ. සිත තුලත් පොත් කියලා දෙයක් හම්බෙලා නැහැ. දෙපැත්තෙම මිදිලා අන්නේ කෙනා තමයි මේ ආර්යකාන්ත සීල. ඒ කෙනාට තමයි සාන්ත සෝය හම්බෙන්නේ. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ කියන තැනට එන්නේ. ඒ කෙනා තමයි සබ්බුපති පට්නිස්සග්ගෝ කියන තැනට එන්නේ. සබ්බ සංඛාර සමතේ සියලු සිතුවිලි සමතේ උන්තන. සියලු උපදීන් අත්හැරන තැන සබ්බුපති පට්නිස්සග්ගෝ කියන තැන. අන්න විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. අන්න නිවනටපත් වෙනවා. විරාගයට යනවා. ඇලෙන්නේ නැහැ. නිරෝධෝ නිබ්බානෝ. අන්න නිවන් මගට ප්‍රවේශ වෙනවා. ඒතර මේ සත්‍ය දකින්න කෙනාට තමයි මේ මිදීම තුලයි සාන්ත සෝයටපත් වීම සිද්ධවන්නේ. ධර්තයෙන් මිදීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඊගාව කොටස අපි බලුවොත් යා තත භූතස්ස දිට්ටි සස් සස් සහස හෝති සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යා තථා භූතස්ස දිට්ඨි සාස හෝති සම්මා දිට්ඨි මෙබඳු ඒ හික්මෙන භික්ෂුවගේ යම් දෘෂ්ටියක් තිබෙනවා නම් එය සම්මා දිට්ඨියයි අන්න එතනින් පෙන්නනවා සම්මා දිට්ඨියට එන්නේ මෙන්න මේ සිතේ සත්‍ය දැකලා මිදෙන කෙනයි. ඔබට හොඳට පැහැදිලි එතකොට අපි කතා කරන්නේ සම්මාදිට්ඨිය කියලා ධර්මයේ තුල ඔය ඔය ලෞකික භූමිය තුල කතා කරන හොඳ ඇත නැත කියන හොඳ නරක කියන අන්තවල නෙමෙයි සම්මාදිට්ඨිය තියෙන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටික භූමිය සම්මාදිට්ඨියත් මිත්‍යා දෘෂ්ටියක්ම තමයි. ඒක මිත්‍යා දෘෂ්ටිය බාහිර ලෝකේ ඇත්ත කරගත්ත තැන. නමුත් බාහිර ලෝකේ ඇත්ත කරගත්ත නැති තැන සත්‍ය දකින්න තැන අන්න ආර්ය භූමිය අන්න එතන ඔබ දකිනවා සම්මාදිට්ඨිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය හමු වෙන්නේ අන්න එතනයි. එතන ලෝකේ ඇත්ත කරගත්ත තැන නෙමෙයි. ලෝකේ සත්‍ය දැකලා මිදෙන තැනයි හමුවන්නේ. යා තථා භූතස්ස දිට්ටි සස්ස හෝති සම්මා දිට්ටි. සියලු දෘෂ්ටියෙන් බාහිර ලෝකේ තියනවා කියලා ඇත්ත කරගත්ත දෘෂ්ටියේ ඉන්න තාක් සම්මා දිට්ටි හමු වෙන්නේ නැහැ. මෙන්න මේ සත්‍ය දකින්න කෙනා යථාභූත ඥානෙ තියෙන කෙනා යා තථා දූතස්ස තථා හැදෙන ආකාරය සත්‍ය දකින කෙනා දික්ටිසාස් හෝති සම්මාදිට්ඨි. අන්න ඒ කෙනා දකින තමයි සම්මාදිට්ඨිය දකින්නේ. ඒ කෙනයි සත්‍ය දකින දෘෂ්ටිය සත්‍ය දකීම ගමයි දිට්ඨිය කියන්නේ. එතකොට යා තථා භූතස්ස දිට්ඨි ඇත්ත දකින දැකීම දිට්ඨි කියලා එතන කියන්නේ සාස හෝති සම්මා දිට්ඨි අන්න ඒ කෙනාටයි සම්මාදිට්ඨිය හමු වෙන්නේ. මෙබඳු ඒ හික්මෙන භික්ෂුවගේ යම් දෘෂ්ටියක් දිට්ඨියක් තිබෙනවා නම් දැක්මක් තිබෙනවා නම් එය සම්මාදිට්ඨියයි. අරියට මග ඒ අපි කතා කරන සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ ආරෂ්ඨාංග මාර්ගයේ ඊතුරු ඒ අංග පහම එලෙසම ලෝකෝත්තර නිවන් මඟ පෙන්වනවා. එතකොට ලෝකෝත්තර නිවන් මඟ පෙන්වන මනාකොට එතකොට සම්මා දිට්ඨි සම්මා සම්මා කියන වචනේ දානකොටම එතකොට මේ ඇත්ත දකින්න කෙනා කියන එක පැහැදිලි. ඒ දිට්ඨිය නිකම්ම දිට්ඨියක් නෙමෙයි සම්මා දිට්ඨිය. සම්මා කියන්නේ සත්‍ය දකිනවා. යථා භූත ඥානිය ඇති කෙනාටයි සම්මා දිට්ඨිය තියෙන්නේ. අනේ කෙනාගේ සියල්ලම ඇත්ත දකින දෙයක්. සංකල්පන එතකොට ජීවිකාව ඒ කෙනාගේ කටයුතු සිද්ධ වෙන්නේ සත්‍ය දකිමින්. එන අරමුණේ සත්‍ය දකිනවා. සත්‍ය දකින තැන ඒ කෙනාගේ එතකොට ආජීවය සිද්ධ වෙන්නේ ඒ කෙනාගේ කම්මන්තය සිද්ධ වෙන්නේ ඒ කෙනාගේ වාචනේ සිද්ධ වෙන්නේ සම්මා දිට්ඨි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සියල්ලම සිද්ධ වෙන්නේ ඒ සත්‍ය දකින තැන ඒ සත්‍ය දැකලා මිදෙන ආකාරය දැකීමයි. ඒකයි ආරෂ්ඨාංග මාර්ගයේ අංග ඉතුරු අංග ටික සම්මා දිට්ඨිය මතයි පදනම් වෙලා තියෙන්නේ කියලා කියනවා. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේම නිවන් මඟක් බව ඕනම කෙනෙකුට මේ අනුව පැහැදිලි වෙනවා. ඉතින් ඊටාම වැදගත් මේ සලායතන සූත්‍ර හොඳින් දකින්න ඕනි. මේක නිවන් මඟටම අනුගත වුණු සූත්‍රයක්. මේ හැම සූත්‍රයකම නිවන් මඟ තියෙන බව අපි පැහැදිලි කරා. ඉතින් ඔබටත් දකින්න ලැබේවි. ඊටාම වටිනවා මේ කාරණා ටික. එතකොට අපි කතා කරනවා දුක බාහිර දෙයක් සා දුක දුකෙන් මිදෙන මගක් දුකෙන් මිදීමක්. එතකොට දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගික. එතකොට බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔබ දකින්න ධම්මචක්කපවත්තන සූත්‍රය බුදුන් වහන්සේ මුලින්ම දේශනා කරන සූත්‍රය. එතකොට ඒ තුළ බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා මේ අජත බහිද්දා කියන අන්ත දෙක. පෙන සාස්ත්‍ව සාස්වස සහ උත්තේජ කියන එක. එහෙම නැත්නම් ඇත කියන නැත කියන අන්ත දෙකෙම මිදුණු ධර්මයක් දේශනා කරනවා. ඒකයි මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කරනවා කියන්නේ. ඒතකොට ඒකේ අන්තයක් නැහැ. ඇත කියන්න බෑ. නැත කියන්න බෑ. මේ ලෝකේ තියනවා කිව්වත් හරදී නෑ කිව්වත් මේ ලෝකේ හේතු නිසා හටගෙන හේතු නැති වෙන නැති වෙන ධර්මතාවය. ඒ කියන්නේ ඒක බාහිර හම්බ වෙන එකක් නෙමෙයි. හේතු ඇති විට හටගෙන හේතු නැති නැති වෙන ධර්මතාවය. තමන්ගේ සිතින් හදාගත්ත ලෝකයක්, චිත්ත ලෝකයක්. සලායතන ලෝකෝ ලෝකං වදේති. බුදුන් වහන්සේ කිංචනාම ලෝකං වදේති කියනකට ඒ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා සලායතන ලෝකයයි ලෝකය කියලා. එතකොට ආයතන නිසා හැදෙන ලෝකය. ඇස ලෝකයයි මහණෙනි. කන ලෝකයයි මහණෙනි. එතකොට ශබ්ද ලෝකයයි, වර්ණ ලෝකයයි, ගන්ධ ලෝකයයි, රස ලෝකයයි, උණුසුම සීතල පොට්ටබ්බ ලෝකයයි. සිතවිලි වලනුත් අපි ලෝකයක් හදාගෙන. එතකොට ලෝකය කියන්නේ බාහිර තියෙන ලෝකයක් බුදුන් වහන්සේ දේශනා කරන්නේ බුදුන් වහන්සේ හැම තිස්සෙම ඔබට හැම තැනම පේන්න ලැබෙනවා. සිත තුළින් තමයි ලෝකේ පනවන්නේ. රෝහිතත් බාහිරින් ලෝකේ හොයාගෙන යනකොට බුදුන් වහන්සේ කියන රෝහිතත් බාහිරින් ලෝකේ යන්න එපා. සිත තුළින් දකින්න. ඒකයි සිත තුළින් තමයි බුදුන් වහන්සේ චිත්තේන නීයති ලෝකෝ. සිත තුළින් තමයි ලෝකේ දකින්නේ. ලෝකේ දකින්න කියලා කියන්නේ. බාහිරින් අපිට ලෝකයක් හමුවන්නේ නැහැ. මේ සියල්ලම සිතින් මාගෙන. බාහිර තියනවාද අපි හිතින් හදාගන්න මේ නම් ටික. මේස ඇඳ පුටු ගේ විර හඳ මේ අපි කතා කරන සම්මුති නාමයේ පවා શબ્දයක්. ඒ શબ્දේ පවා එක එක එක එක එක රටවල් වලට ඒ ඒ දේශගුණික සභාව වලට ඔවුන්ට උච්චාරණය කරන්න හැකි ශබ්ද වලට වෙනස් වෙලා තියෙනවා. ඒතකොට ඒවා කෙනා කෙනාගේ ඒ ස්වභාවය අනුව දාගත්ත ශබ්ද ඒ අනුව තමයි ඔය ඉංග්‍රීසි භාෂාවෙන් මේස කියන්නේ ටේබල් කියලා කියන්නේ. දෙමළ භාෂාවෙන් තව දෙයක් කියන්නේ. ඒතකොට චීන කෙනෙක් ආවොත් තව දෙයක් කියන්නේ. ඒතකොට එතන ඒ ශබ්දේ තමයි. ඒතකොට මේ භාෂාව. භාෂාව පවා මෙතන හදාගත්ත දෙයක්, සම්මුතියක්, ප්‍රඥප්තියක්. බාහිර තියෙන දෙයක් නෙමෙයි. බාහිර තියෙන මහ භූත වලට මේ අපි හිතින් හදාගත්ත ඒවා ගැට ගහලා තියෙනවා. ඒවා බාහිර හම්බ වෙන්නේ නැහැ. සිතින් හදාගත්ත චිත්ත ලෝකයක් කිසි දවසක බාහිරින් හම්බ වෙන්නේ නැහැ. ඒක අපි හදාගත්ත චිත්ත ලෝකයක අපි ජීවත් අපි ඉපදෙනවා කියන්නේම සිත තුලයි ඉපදෙන්නේ. බුදුන් වහන්සේ ජාත්‍යම්ම සූත්‍රයේ පනවන සත්තා මෙතන බුදුන් වහන්සේ පනවන ස්කන්ධේ ස්කන්ධානම් පාති බව ආතනම් පටිලාභ අයං උච්ච ජාති සිත තුලයි ලෝකෙම වෙන්නේ. ඒක තවත් විදිහක අපිට දකින්න දස් මෙතන දස් දස්සන සම්පන්නෝ කාමී සුයිනීය ගේදන් නහිජාතු ගබ්බසෙයම් පුනරේතිති කියන්නේ. දස්සන සම්පන්න කෙනා කාමී සුයිනීය ගේදන්. අන්න නහිජාතු නැවත මව කුසක හටගන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ මේ දර්ශනේ දකින කෙනා මව කුසේ දස්සන සම්පන්නෝ කාමේසුයි නේයගේ දන්නයි ජාතු ගබ්බසෙය පුණ්රේති මේ දර්ශන ඥානය ඇති කෙනා මේ දර්ශනේ දකින කෙනා එතන මෞකුසෙ තුල එහෙම ගෙහෙදා නද්දු දස්සන සම්පන්නෝ සුයිනේය ගේද නහි ජාතු ගබ්බසෙයම් පුර ගර්භාෂය තුල මෙහෙම වාසය ඒ කියන්නේ ස්කන්ධයේ භාවිතා කරන වාසියක් පනවන්නේ නැහැ කියන එක. ගර්භයක මේක විවිධාකාර විදියට මේකට වාර්තකතන දෙනවා. කියනවා මව කුසක නැවත හටගන්නේ නැහැ. එතකොට මේ සත්‍ය දකින්න කෙනා නැවත මව කුසක හටගන්නේ නැහැ කියන අදහස. තව මේකට අපි ගැඹුරු තේරුමක් අපි පෙන්වනවා. ඊට වඩා වැදගත් එක. නමුත් එතනට තාම සමාජය ගිහිලා නැහැ. නමුත් මව කුසට එහෙම වාසයක් පනවන්න බෑ. දැන් කෙනෙක් වාසය කරනවා කියනවනම් ඒ කෙනාට දැනෙන්න ඕනි. ඒ කෙනාට එහෙනම් එහෙනම් දැන් ඔබට කියනෝනේ මව කුස තුල ඔබ හිතපු දේවල්. ඔබට එහෙම අවබෝධයක් නැහැ. අලුතරමි ඔබ මුල්කා මුල් මුල්ම තැනට ගියොත් ප්‍රභාසර සිත ඒවත් දන්නේ නැහැ. ප්‍රභාසර සිත සම්මුති නැහැ. ඒක දන්නේ නැහැ. ඒ කියන්නේ අම්මගෙන් කිරිවිපු වැඩි ළමයෙකුට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම එතන සකස් වෙලා නැහැ. ඒකට හේතුව මුල් ප්‍රභාස්වර සිතේ නැහැ. ස්කන්ධයේ තියෙන තැනයි දැන ගැනීම තියෙන්නේ. එතනයි තියෙන්නේ ස්කන්ධානම් පාතිභාවෝ තියෙන තැනයි ආයතනයක් ඇදෙන්නේ. ඒකම එකම කතාවයි ස්කන්ධානම් පාතිභාවෝ ආයතන ප්‍රලවංගුච ಜಾති කියන්නේ. ස්කන්ධේමයි ආයතනය එතනමයි ಜಾතිය. එතනමයි දැන ගැනීම. දැන ගැනීමක් තියෙන තැනයි ಜಾතිය. ಜಾති නිරෝධයට යනවා භව නිරෝධයට යනවා. දෙයක් තියෙන තැන දැන ගැනීම. දැන ගැනීමක් තියෙන තැනයි දෙයක් තියෙන්නේ. දෙයක් දැන ගැනීම සත්‍ය නම් යථා භූතන. එතන දෙයක් නැති බවයි දකින්නේ. දෙයක් නැති බව දකින තැන මිදීමයි තියෙන්නේ. ආයතන නිසා හටගත්ත ලෝකේ ආයතන නිරෝධය සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට. ආයතනෙ මිදීම සිද්ධ වෙන්නේ සත්‍ය දකින තැන සලායතන නිරෝධයක් තියෙනවා. ආයතන වලින් මිදීමයි ආයතන වලින්මයි ලෝකේ ඇදුනේ. සලායතන ලෝකෝ ලෝකෝ කියලා පෙන්නවා. ආයතන වල මිදීමෙන්මයි නිවන පෙරවන්නේ. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියලා. එතනයි සලායතන නිරෝධෝ නිබ්බානෝ කියලා පෙන්වන්නේ. සලායතන නිරෝධයක් තමයි නිවන කියන්නේ. ඉතින් භව නිරෝධෝ නිබ්බානෝ සලායතන සායදෙන භාවයේ එතනම භව නිරෝධයක් වෙනවා. එතන සියල්ල මේ විදිහට හැම තැනින්ම නිවන පෙන්වන්න පුළුවන්. සලායතන නිරෝධෝ කියනකොට සලායතනෙත් එක්ක තමයි සියල්ලම ගැට ගැහිලා තියෙන්නේ. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියවත් භව නිරෝධෝ නිබ්බානෝ කියවත් සේරම එකම කතාවයි. සියල්ලම සත්‍ය දැකින තැන මිදීමත් එතනමයි. මේ සලායතන සූත්‍රය බුදුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ යම් මොහතද ඒ දේශනා කළා තියෙන්නේ නිවන් මඟ පැහැදිලි කරන්නයි. යමෙක් මේ සලායතන සූත්‍රය හරහා නිවනින්ම සැනසීම ලැබුවා ඒකට හේතුව මේ සලායතන සූත්‍රයේ නිවන් මඟ අන්තර්ගතයි. ඒක ඔබටත් පැහැදිලි. එහෙනම් මේ සලායතන සූත්‍රය හරියට දැක්කොත් ඒ නිවන් මඟ දැක්කොත් මේ සිතට එන අරමුණ කිසිවෙක් ඇත්ත කරගෙන දුක් විඳින්නේ නැහැ. සියල්ල දුකින් මිදෙනවා. ඒ සාන්ත ප්‍රණීත නිවන් සෝය උරුම වෙනවා. අන්න ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතයි අදිද සබ්බ සංඛාර සමතෝ කියන සියලු සංස්කාර සිතුලි සිත කදාගත්ත දේ මිදෙන තැනයි සමතේ තියෙන. සබ්බ සංඛාර සමත. එතනයි නිරෝධයට යන්නේ. එතනයි විරාගයට යන්නේ. එතනයි නිරෝ ඒ ඒ කෙනයි සබ්බූපදීපට්නිසග්ගාවට එන්නේ. උපදීන අත්හැරලා යන්නේ. ඒ සලායතන සූත්‍රයේ ඒ දේම පෙන්වනවා. දරතාවක් නැහැ, විඩාවක් නැහැ. දරතයක් නැහැ. එතන මිදීමක් තියෙනවා. අන්න ඒ කෙනාටයි ඒ නිබ්බිදාන්තේ තණ්හක්කය විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන තැන නිවන් අවබෝධය කරා යන්නේ නිවන් දකින්නේ සියලු දුකෙන් මිදෙන්නේ. එහෙමනම් මේ සලායතන සූත්‍රයේ හොයමෙක් නිවැරදිව දකිනවා සිතට එන අරමුණ දැකලා ඒ යථාභූත වශයෙන් දැකලා සත්‍ය දැකලා ඒ යථාභූත ඥාණයෙන් දැකලා ඒ යෝනිසෝ මානසිකාරයේ පිහිටවලා අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැනයි සලායතන සූත්‍රය තුළ පැහැදිලි කරන නිවන් මගයි. ඒ ඔබට තෙරුවන් සරණයි.